शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि අතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පක්ඛලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීවමට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි ඒ වනම් සියලුම දෙනා Tamanට පැයක් පමණ වාඩි වෙන්න පුළුවන් හොඳ හසු ඉරියව්වකට තැම්පත් වෙන්න ඕනේ. හොඳට ඉඩ පාඩු අරගෙන තැම්පත් වෙලා ප්‍රධාන වශයෙන්ම Taman ඉන්න ඉරියව්වේ පහසුකමට නැත්නම් ඉන්න ඉරියව්වේ ඉන්න ඉරියව්වට හිත යොදලා හැකි තාක් දුරට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන නැත්නම් මම දැන් මෙතන කියන தත්ත්වයට හිත පුළුවන් තරම් තැම්පත් කරගන්න. මේ විදිහට නම් බාහිරේ නැත්නම් ඊයේ හෙට කියන ආලවල් දිගේ දුවන හිත මෙතෙන්ට මේ මොහොතට ගන්න. Tamange කායට අරගෙන හොඳට බලන්න ඕන කාය සමබරද හොඳට මාස්පිඩු සහැල්ලු භාවයක තියෙනවාද කියලා. ඉතින් මේ தত্ত্বය අහලක් තියෙනවා, කරලක් තියෙනවා බොහොම දෙනවා. ඉතින් ඒ தত্ত্বයටපත් වෙනවා නම් ඉන්නවා කියන ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්වේ හොඳට හිත හැම්පත් වෙන්න දීලා ස්වභාවයෙන් වැටහෙන දුකයි වැටහෙන ආස්වාස ප්‍රස්වාසයට හෝ තමන් පුරුදු කරගෙන තියෙන දේ පිම්බීම හැකිලීමට හෝ નિરાයාසයෙන් හිත අවදුරටත් යොමු කරවීම, ගොනු කරවීම තමයි පිකරන මූලික මූලික යොමුව අරමුණු කිරීම. ඒක සාර්ථක වෙන එක හම්බ දෙයක්. නමුත් අලුවන් තරම් ඒකට අදාළ පහසු කණ්ඩික දීලා නාසිකාග්‍රය හෝ උදරයේ හිත තැන්පත් වුණොත් ඒට දුරට ඒ වැටෙන අරමුණ මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන එහි ඇතුල් වෙන වාරේ පිට වෙන වාරේ විෂද කරලා වෙන්කොට දැනගන්නා සුළුව එතනට හිත යොමු කරවීම තමයි අපි කරන ප්‍රයත්නය. දැන් උදරයේ කෙරෙන ක්‍රීම හැකිලීමට හිත යොමු කිරීම තමයි ප්‍රයත්නය. මේ විදිහට කරගෙන වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ හිටියොත් වඩා හොඳයි කියන සංකල්පයේ අපි ඒ බාධක ධර්ම නැති ඈම අවස්ථාවකම ඒ මූල කර්මත්තානේ හිත පවත්වන්න උත්සාහ කරන යම් ආකාරයකින් අපිට වේදනා වශයෙන්, ශබ්ද වශයෙන්, හිතීලි වශයෙන් බාහිර අරමුණු, ද්විත්‍ය අරමුණු, අතිරේක අරමුණු ආවොත් ඒ අරමුණ මොකද්ද කියලා දැක ගන්නා සුළුව ඒ දිහා බලලා ඒක ඇවිල්ලා යන එකක් නම් ගියාට පස්සේ නැවත නාදා මූල කර්මත්තානේ යොදනවා. දිගින් දිගට මේ බාහිර අරමුණු එනවා නම් තමයි අපට ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් හොදන්න වෙන්නේ. ඒක නැති කරන්නයි අපි මේ භවනා මධ්‍යස්ථානයකට ආවේ අපි හැම දිනම එකිනෙකා කෙරෙහි ගෞරව ගෞරවේ නිස්සද්දව කටයුතු කරන්න. නිසා ඒ වැඩ පිළිවෙලටත් පිළිසටත් ස්ථානටත් ගෞරවයක් වශයෙන් හැකිතාක් දුරට බාහිරෙන් කරදර අපේක්ෂා නොකර බාහිර කරදර නොකර පිළිතන එකපමණ කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට මේ අවශ්‍ය කරන ඒ tempatකම වහවහ සැපේවා කියලා මම ප්‍රාර්ථනා